බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න ගණනාවක් අහලා තිනවා YouTube එකෙත් අහලා තිනවා අර මම YouTube එකෙන් chat box එකට නම්බර් එකක් දාන්න අපේ ඩයලොග් නම්බර් එක හොඳයි හොඳයි අවස මම දන්න කෙනෙක් ඉන්නවා එයා කරන්නේ කුකුළු මස් කඩේක මස් කපලා විකුණන එක එයා කුකුලන්ව මරන්නේ නැහැ නමුත් මියගේ කුකුලන්ගේ මස් කපා විකිණීම සුදු කරනවා මේ අකුසලය අකුසල් ජනිත වන ක්‍රියාවක්ද? ඒක ඉතින් මානසික තත්ත්වයක් එක. දැන් එයා ප්‍රාණයක් ඝාතනය කරන්නේ නැහැනේ. එතකොට එයාට ඍජුව ප්‍රාණඝාත අකුසලයක් එතනදි සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දැන් එයා නැවත නැවත පසුත වෙනවා නම් අනිත් දැන් මේ මම විකුණන්නේ මේ මරපු සත්තුන්ගේ මාංශ. ඒ නිසා මේක මේකෙන් මට මේ අකුසලය සිද්ධ වෙනවා කියලා ඒකත් එක්කලා එතන අකුසලයක් වැඩෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාංශ වනිජ්ජා මාංශ වෙළඳාම කියලා කියන්නේ ධාර්මික ධනෝපායන ක්‍රමයක් නෙමෙයි. ඒ මොකද ඒක ඍජුව Taman සත්තු මරුවේ නැති වුණාට සත්තු මරපු සත්තුන්ගේ මාංශ විකුණනකොට ඒ ඒ තමන් වක්‍රාකාරයෙන් ඒ සත්තු ඝාතනයත් එක්කලා ඒකාබද්ධ වෙනවා. හැබැයි දැන් ඔතන තියෙන්නේ ඊට වඩා සියුම් වෙනසක් ඔතන තියෙනවා. තමන් මස් විකුණනවම නෙමෙයි ඒ මස් කඩේ සේවකයෙක් හැටියටයි තමන් වැඩ කරන්නේ. ඉතින් එතකොට එතනත් යම්කිසි පුංචි සම්බන්ධයක් තියෙනවා. ඉතින් තමා මම ආයතනයේ රැකියාවක් කරනවා කියන පදනමේ තියෙන භාණ්ඩ විකුණනවා කියන පදනමේ ඒ කටයුත්ත කරනකොට අර මහා සාවද්ද කර්මයක් සිද්ධ වෙනවා කියලා කියන්න බෑ. හැබැයි ඒ ගැන පසුතැවෙන, ඒ ගැන කල්පනා කරන විදිහත් එක්කලා මනසේ බර අඩු වැඩි වෙන්න පුළුවන්. ඒත් කෙලින්ම තමන්ම මස් කඩේ කරගෙන යනවා නම් ඒක ධාර්මික ව්‍යාපාරයක් නෙමෙයි මොකද ඒ තමන්ගේ වෘත්තීය හේතු කොටගෙන අනිවාර්යෙන් තමන් මැරුවේ නැතත් වෙන කෙනෙක් හරි සතා මරන්න තමන් ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා හැබැයි දැන් මස් කඩේක තමන් සේවකයෙක් හැටියට වැඩ කරනවා කියන එක තමන් මස් කඩයක් කරනවට වඩා වෙනස් ඊට වඩා අඩු මට්ටමක තියෙන ඉතින් ඒ නිසා ඒ බඳු තැනකදී හැමතිස්සෙම යා කුසල් කරගන්නවා කියලා කියන්න බෑ. ඒ ඒ තුළ තමන් කල්පනා කරන විදිහත් එක්ක තමයි ඒකේ බර අඩු වැඩි වෙන්නේ. ඉතින් ඒ ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා නම් අර මාංශ ඇනවුම් කරලා ගෙන්න ගන්න ආදී වශයෙන් ඉතින් ඒ බඳු තැන්වලදී ඍජු දායකත්වයක් වෙන්න පුළුවන්.